හොඳයි ප්‍රශ්න කීපයක් ලැබිලා තිනවා. එකක් ටිකක් තියෙනවා හොඳයි. අවසරයි ස්වාමින් වහන්සේ මෑණියනි යෝගීන් සහ යෝගිනීන් සෑම දෙනාගෙන්ම අවසරයි අපිට අද ප්‍රශ්න 10ක් විතර ලැබිලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා ඒක ටිකක් මම බැලුවා. එතකොට මේ මම මේ ඒකේ දෙවර්ගයක වගේ ප්‍රශ්න තියෙනවා. එක කාණ්ඩයක් තියෙනවා අපි දැන් කලින් ධර්මදේශනාවකට සවන් දුන්නා. ආ. මොකක්ද දැන් ධර්මදේශනාව? ස්වාමින් වහන්සේ ලොකු ස්වාමින් වහන්සේගේ පේන පින්ඩූපම සූත්‍රය. හොඳයි. පළවෙනි ධම්ම ටෝක් එක. හරි. ඒකේ ආශ්‍රිතවත් තියෙනවා. ස්වාමීන් වහන්සේ මම ඉස්සෙල්ලා කියවන්නම් මේ එක එකනාගේ භාවනා පිළිබඳ ප්‍රශ්න ටික ඉස්සෙල්ලා කියලා මේ එක වගේ ප්‍රශ්න කීපයක් තියෙන නිසා ඒක පස්සේ ගන්න පුළුවන් නේද ස්වාමීන් අපි පළවෙනි ප්‍රශ්න කියවමු. ගරුතර ස්වාමීන් වහන්සේ මට ඇත්තේ නීවරණ සහිත සිතකි. මම භාවනාවට බොහෝසේ ප්‍රිය කරමි. නිතර සතිමත් වීමට උත්සාහ කරමි. පර්යංකේ සිතුවිලි රාශියක් එන්නේය. සමහර විට සිතුවිලි පමණක් බලා සිටිමි. සමහර විට පිම්බීම හැකිලිම බලා සිටිමි. කෙසේ වෙතත් පර්යංකේ හා සක්මනේ සතිමත් වීමට උත්සාහ කරමි. පහසුවෙන් කැළඹෙන සිත නිසා මට මෙම தത്വයට මූණ දීමට වන්නේයයි සිතමි. ඊතා ගෞරවයෙන් ඔබ වහන්සේගේ උපදෙස් පතමි. තෙරුවන් සරණයි. හොඳයි දැන් මේකේ කියලා තියෙන විදිහට මූල කර්මස්ථානයේ විදිහට එතකොට පිම්බීම හැකිලිම භාවිතා කරනවා. කොහොමත් ඉතින් දැන් තේරුම් ගන්න තියෙන විදිහටම අපේ හිතේ නීවරණ බහුලයි. නීවරණ සහිත හිතක් තමයි අපි මේ දමනය කරන්න උත්සාහ කරන්නේ. එතකොට හැමෝම ඉතින් ආරම්භක තත්වයේදී ඔහොම තමයි. ඉතින් තමන් අධෛර්යයටපත් වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් කවුරුත් මම වුණත් ඉතින් පටන් ගනිද්දී ඔච්චරයි. ඔය සියලු දෙනාටම ওই තත්වයේම තමයි. ඉතින් අධෛර්යමත් නොවි වැඩේ කරන්නයි තියෙන්නේ. දැන් මොකද තමන් ආරම්භ කළා තියෙනවා වැඩක් කරන්න. එතකොට දැන් මෙතන පොඩි දෙයක් මට හිතුණා කියන්න වටිනවා කියලා අර දැන් සිතුවිලි එනකොට සිතුවිලි දිහා බලන් ඉන්නවා කියලා. ඒක දැම්ම අවශ්‍ය නැහැ. ඒ වෙනුවට Tamanට දැන් මූල කර්මස්ථානයක් තමන් තේරුම් ගන්න තියෙනවනේ දැන් තමන් මුලින්ම තමන්ගේ ඉරියව්වට හිත දාලා ඊළඟට පොඩ්ඩක් ඉරියව්ව සමනය වෙන්න දීලා තමන්ගේ යම් කාය පහසුවක් දැනිලා ඊළඟට දැන් තමන් තේරුම් ගන්නවා මොකද්ද මූල කර්මස්ථානයක් විදිහට භාවිතා කරන්න කියලා. දැන් එතකොට මෙතෙන්දී තමන් තෝරගෙන තියෙන ඔන්න පිම්බීම හැකිලිම තමන්ගේ මූල කර්මස්ථානයේ විදිහට පාවිච්චි කරනවා කියලා. එතකොට පිම්බීම හැකිලිම තමයි අපි මුල් කරගෙන යන්න ඕනේ. එතකොට හිත වෙන අරමුණු වලට ගිහාම අපි ඒ බව දන්නවා නම් ඒ බව දැනගත්තට පස්සේ ඉතින් මේ ආරම්භක මට්ටමේ කෙනෙක් හින්දා හිත නැවතත් ඉතින් මූල කර්මස්ථානට එන එකක් නැහැ. ඒතර උත්සාහයෙන් වීරය යොදලා මූල කර්මස්ථානට ගන්න අවශ්‍යයි. මූල කර්මස්ථානේ ඊළඟ නැවතත් ඉතින් පිම්බීමක් බලනවා, හැකිලීමක් බලනවා, ආයි පිම්බීමක් බලනවා, හැකිලීමක් බලනවා. ඔන්න ආයි හිත පිට යනවා. ඉතින් අපි පොඩ්ඩක් ඉතින් අතරමං වෙලා ඉන්නවා. අතරමං වෙලා ඉඳලා ඔන්න දැන් ආයෙ මතක් වෙනවා මම දැන් මේ පිම්බීම හැකිලීමයි බලන්න ඕනේ කියලා ඔන්න දැන් මතක් වුණා. ඉතින් ආයෙ ගණන්ලා තියාගත්තා. අර අමතක මේ තමන් අර වෙන වෙන අරමුණු වල හිටපු එක ගැන පසුතැවෙන්න දෙයක් නැහැ. එනකොට දැන් ඔන්න ආයෙ පිම්බීම හැකිරීමට ගෙනාගත්තා. නැවතත් ඔන්න පිම්බීම හැකිරීම බලනවා. ඉතින් ආරම්භක මට්ටමේදී හැකිතාක් අපි මේ මූල කර්මස්ථානය ඇසුරු කිරීමෙන්මයි මේ ඔය අනවශ්‍ය සිතුවිලි බැහැර කරන්න පුළුවන්. ඒ නිසා සිතුවිලි බලන්න යාම ඒ තරම් මේ මට්ටමේදී සුදුසු නෑ. ඒ වෙනුවට මූල කර්මස්ථානයේ හැකිතාක් ඇසුරු කරන්න. ඊළඟට මේකේ මට හිතෙන්නේ සක්මන් භාවනාව ගැන කෙටියෙන් යමක් තියෙනවා. සක්මන් භාවනාවත් අපිට මේ හිත පිට යන එක විවිධාකාර මේ සිතුවිලි වල අතරමං වෙන ගතිය වළක්වලා දෙන හොඳ උපක්‍රමයක්. ඒ නිසා සක්මනත් බොහොම සරලව පටන් ගන්න. මුකුත් මේ ඒ කියන්නේ ගැඹුරට එහෙම නැත්නම් බරට ගන්න එපා. බොහොම සරලව මේ සක්මනේ පොඩ්ඩක් දෙතුන් පාරක් එහාට මෙහාට ගිහිල්ලා තමන්ගේ හිත සක්මනත් එක්ක යාලු කරගෙන ඊළඟට පටන් ගන්නවා වම් වම් කකුල පොළවේ ස්පර්ශ වෙනකොට වම කියලා හිතින් නෝට් කරනවා. නැත්නම් ලේබල් එකක් දානවා. හිතින් මානසිකාරයක් කරනවා. ඊළඟ මෙනෙහි කරනවා. ඊළඟට දකුණු කකුල ඔන්න පොළවේ ස්පර්ශ වෙනකොට දකුණ කියලා මෙනෙහි කරනවා. ඊළඟට වම දකුණ දැන් මේ සාමාන්‍ය විදිහට අපි මේ සක්මන් කිරීමමයි කරන්නේ. හැබැයි වම් කකුල ස්පර්ශ වෙනකොට වම කියලා මෙනෙහි කරනවා. දකුණු කකුල ස්පර්ශ වෙනකොට දකුණ කියලා මෙනෙහි කරනවා. ඉතින් බලන්න ওই විදිහට මේ සක්මනේ කීප කොච්චර දුර යන්න පුළුවන්ද කියලා. ඔන්න අපි හිතමු ටික දුරක් යනකොට ඔන්න හිත පිට ගියා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒක ඉතින් හිතේ ස්වභාවය. පසුතැවිලි වෙන්නේ නැතුව දැන් යම් අවස්ථාවක නැවතත් Tamanට මූල කර්මස්ථානය මතක් වුණා නම් අන්න එතන ඉඳන් ආයි යනවා. ඉතින් ওই ක්‍රමවේදය තමයි අනුගමනය කරන්න තියෙන්නේ. මොන හරි දැන් මේ විස්තර කරද්දී තව මේ ප්‍රශ්නේ අයිති කෙනාට තව යමක් දැනගන්න ඕන නම් කරුණාකරලා මේ කතා කරන්න. මම يعني මට ඇති කියලා උත්තර දුන්න ඇති කියලා හිතුනහම මම එතනින් නතර කරනවා. යම් අවස්ථාවක හිතුනොත් තව යමක් දැනගන්න ඕනේ කියලා මේ ඒකට සම්පූර්ණ නිදහස තියෙනවා. හරි. අපි කරගෙන යමු. අවශ්‍ය කෙනා ඉන්නවනම් පොඩ්ඩක් අත උස්සලා හරි කොහොම හරි අපිට සංඥා කරන්න. ස්වාමීන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නය ගෞරවණීය ස්වාමින් වහන්සේ අවුරුදු 4ක පමණ සිට මීතිරිගල භාවනා මධ්‍යස්ථානයෙන් භාවනා ඉගෙන ඒ මඟ යන්නෙක්මි. ආනාපානය ගෙවි කිසිත් නැති හිස්තන බලා සිටීමට පුරුදු වී ඇත. මට ඇති ගැටලුව මෙසේ කරගෙන දින කිහිපයක් යන විට යන විටම බාහිර පුද්ගලයන් ඇති කරන ප්‍රශ්න නිසා වරහන් ඇතුලේ දාලා තිනා මා නොකරන ලද වරදකට භාවනාවෙන් තනාගත් සිහිය නැති වී යයි. මෙසේ යලි යලි සිදුවේ. මෙය මාගේ කර්ම වේගයක්ද? එසේනම් එයට කල යුතු පිළියම් ඇද්දයි කරුණාවෙන් වදාරනු මැනවි. තෙරුවන් සරණයි. දැන් කාගෙත් දන්නේ මේ ප්‍රශ්නේ. මොකද මේ කියන්නේ අපිට පොඩ්ඩක් ඒ කියන්නේ කවුරු හරි කියන්නේ අපි දැන් මේ භවනා කරගෙන යනකොට අපි හිතුවොත් දැන් අපිට විවිධාකාර තමන්ගේ දිනදා කටයුතු වලදී යම් යම් ප්‍රශ්න නිසා අපේ ඔළුවට ඉතින් වෙන වෙන අදහස් එනවා. ඉතින් ඕක ඕක ඉතින් සාමාන්‍යයි. ඕක වළක්වන්න බෑ. ඉතින් ওই විදිහට තමයි ඉතින් අපේ හිත වැඩ කරන්නේ. ඉතින් අනිත් එක මේ අපි දැන් සතර සතිපට්ඨානයේ යෙදෙනකොට අපිට යම් පමණක සිතුවිලි ප්‍රමාණයකුත් පස්සේ ඕමනා වෙනවා. ඒ කියන්නේ චිත්තානුපස්සනා ධම්මානුපස්සනා මට්ටමට එනකොට අපේ හිතේ සම්පූර්ණයෙන්ම සිතුවිලි වලින් තොරවම තිබුණොත් අපිට භවනා කරන්න අරමුණක් නැහැ. එහෙම නැත්නම් භවනා කරන්න අමුද්‍රව්‍ය නැහැ. ඉතින් ඒ නිසා මේක කියන්නේ කරදරයක් කරගන්න අවශ්‍ය නැහැ. දැන් Tamanට මේ මට්ටමේදී තේරලා තියෙනවා මොකක් හරි ඔන්න gedertti වෙච්ච දෙයක් හරි. ඉතින් මම දන්නේ මෙතන මේ මේ අදහස් කරන්නේ මේ ස්ථානයේදීම දැන් මේ ඉන්න අනිකුත් යෝගීන් පිරිසගෙන් ඇතිවෙච්ච කරදරයක් ගැනද කියලා මට මේ තරම පැහැදිලි නැහැ. ඉතින් බලන්න මේ පොඩ්ඩක් ඉතින් අපි හිතමු කෙනෙක්ගෙන් අතපසු වීමක් වුණා, පොඩ්ඩක් සද්දයක් ඇහුණා, කැස්සා, ඒ වගේ දේවල් ඉතින් වෙනවනේ. ඉතින් අපි උත්සාහ කරනවා ඉතින් මේක තනිකරම ਸਰව සම්පූර්ණ විදිහට පවත්වන්න. ඉතින් එහෙම ඉතින් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් අපි අපේ හිත හදාගන්න එකයි කරන් තියෙන්නේ. ඉතින් අර ලොකු සාවින්නාංශය හැර ලස්සන උපමාවක් කියනවා දැන් මේ ලෝකේ මට්ටම් කරලා මට්ටම් කරන්න අපිට හැකියාවක් නැහැ. අපි වෙනුවට කරන්න තියෙන්නේ අපි සරෙප්පු දෙකක් පාවිච්චි කරනවා. දැන් තෙච්චරයි. ඉතින් වගේ තමයි අපි දැන් මේ කරගෙන යන වැඩේ අපි අපේ හිත හදාගන්න එකයි කරන්න තියෙන්නේ. අපිට බැහැ මේ අනිත් ලෝකයේ සියලු දෙනාම හදලා අපිට හරියන විදිහට ඒගොල්ලන්ව මේ නතු කරගන්නීමේ හැකියාවක් නැහැ. ඒක Taman තේරුම් අරගෙන ඉතින් තාමත් අපේ හිත ගැටෙනවා නම් ඒ කියන්නේ අපි තුලම කෙලස් තියෙනවා. තාමත් අපේ හිතේ රාගයක් ද්වේෂයක් ඇති වෙනවා නම් ඒ කියන්නේ අපි තුලමයි කෙලස් තියෙන. අපි තුලමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ තරම් ඒ විදිහට අර අපිට පුළුවන් නම් ඇතුළට නැමෙන්න. එතකොට පුළුවන් මේ වැඩේ කරගෙන යන්න. ඒ හින්දා කියන්නේ අනුත් අය අනිත් අය සමාඩ දැනුවත්ව ගන්න වෙන්න පුළුවන් නොදැනුවත්ව ගන්න වෙන්න පුළුවන්. නමුත් අපි අපේ වැඩේ කරගෙන යනවා නම් මම හිතනවා මීට වඩා ප්‍රශ්නෙන් ප්‍රශ්නේ දිහා පොඩ්ඩක් මෙලෙක් විදිහට බලන්න පුළුවන් වෙයි කියලා. තුන්වෙනි ප්‍රශ්නේ ස්වාමිනී අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මාහට සක්මන් භාවනාවේදී වම දකුණ ඔසවනවා තබනවා යනුවෙන් ක්‍රමයෙන් විනාඩි 45ක් පැයක් පමණ සතිය පිහිටුවාගෙන කළ හැකි වේ වෙනත් සිතුවිල්ලක් ආවොත් එයද පෙනෙයි නමුත් පර්යංකයේදී හුස්ම රැල්ල නාසයෙන් ඇතුල් වීම උඩුතොලේ වැදීම මෙනෙහි කරන විට හිස් අවකාශයක් තුල මා තනිව සිටින්නාක් මෙන්ද පසුව නිදිමත ගතියක් ආවත් නිින්ද නොයයි මෙය පිළිබඳව ගැටලුව පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි ඔබ වහන්සේට නිරෝගී සුවය දීර්ඝායු වේවා මෙතන ගැටලුව මොකද්ද කියන එක يعني එතන ඉන්න පුළුවන් ඉඳීම ප්‍රශ්නයක්ද නැත්නම් ස්වාමීන් වහන්සේ මේකේ නම් කියලා තියෙන්නේ සක්මන් භාවනාව හරියට වෙනම වගේ. නමුත් පර්යංකේදී හුස්ම රැල්ල ඇතුල් වීම උඩුතොලේ වැදීම මෙනෙහි කරන විට හිස් අවකාශයක් තුල මා තනිව සිටිනවයි නිදිමත වෙනවයි. ඔව් දැන් ඒ ඒකේ ප්‍රශ්නයක් නගලමත් නැහැ. හරි කමන්නේ. මේක ගැටලුවක් කියලා හිතනවා. හිතන්නේ. ඔව් ඒකේ කියන්නේ දැන් දැන් අපි ආනාපාන සතිය වඩනකොට ඉතින් අපේ හිත විවිධ පැති ඔස්සේ යනවා. ඉතින් විවිධ විවිධ අන්දමින් මේක හිත දියුණු වෙනවා. ඉතින් සමහර ලාවට හොඳට හුස්ම රැල්ල වැටහෙනවා. ඉතින් සමහර ලාවට හුස්ම රැල්ල සංසිඳෙනවා. සමහරවිට ඉතින් හොඳට මේකේ පටන් ගන්න හරිය පේනවා. හොඳට මැද්ද ගොරෝසු වෙන හරිය පේනවා. ඊළඟට අවසන් වෙලා යන හරිය පේනවා. ඉතින් ඒක ගිහිල්ලා ඔන්න හොඳට හුස්ම රටට සංසිඳෙනවා. සංසිඳුනහම හිතට ලොකු අරමුණක් නැහැ. ඉතින් අපි පොඩ්ඩක් පුරුදු කරන්නත් ඕනේ මේ හිතට එකපාරට ලොකු අරමුණු නොදී කොහොමද මේ සංසිඳිච්ච අරමුණක් එක හිත පවත්වන්නේ? ඒකත් පුරුදු කරන්න එහෙම හොඳට ඒ සංසිඳිච්ච අරමුණේ හොඳට හිත පදම් කරගත්තට පස්සේ පවත්ව ගන්න පුළුවන් වුණාම එහෙම නැත්නම් මේ පවත්ව ගැනීමට දක්ෂතාවය ඇති වුණාම ඊළඟට දැන් අපිට ලොකු අරමුණක් නැති හින්දා පුළුවන් දැන් මේ ඉන්න ඉරියව්ව අරමුණු කරලා ඉන්නවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඊළඟට අපිට මේ ඇඟ මේ පාද ඊළඟට අත මෙහෙම තියන් ඉන්නවනම් මේ අත් දෙක ස්පර්ශ වීම මේ විදිහට අපිට මේ තියෙනවා දැන් ස්පර්ශ වෙන ස්ථාන. කයේ පොළවත් එක්ක කය කයත් එක්ක කයේ තියෙන අනිකුත් අංගෝපාංග එක්ක ස්පර්ශ වෙන තැන් තියෙනවා. ඒ ස්පර්ශ වෙන තැන්වලට අපේ අවධානය යොමු කරන්න පුළුවන්. ඉතින් අර දැන් අපි ආනාපාන සතිය හරහා දැන් අපි අරන් එක තැනකට අපේ මනස යොමු කිරීමක්. දැන් අපි දැන් මේ විපස්සනාවට යොමු වෙන්න අපිට අවශ්‍යයි මේ එක තැනකට යොමු වෙච්ච මනස සතිය අඛණ්ඩව තියාගෙන කොහොමද මේ තැන් තැන් වල දැනෙන දේවල් වලට මාරු කරන්නේ. ඉතින් ඕක අපි පොඩ්ඩක් පුරුදු කරන්න ඕනේ. ඉතින් ඒක එකපාරටම කරගන්න බැරි හින්දා පොඩ්ඩක් ඔන්න අපි මුලින් ඉරියව්වට හිත දානවා. ඊළඟට අත් දෙක ස්පර්ශ වෙන තේරෙනවා නම් අන්න එතෙන්ට හිත දානවා. ඊළඟට කකුල් පොළොවත් එක්ක ස්පර්ශ වෙනවා නම් අන්න එතෙන්ට හිත දානවා. මේ විදිහට අපිට පුළුවන් පොඩ්ඩක් මේ කය තුල දැනෙන ස්පර්ශයන් වල හිත මේ හසුරවන්න පුළුවන්. හැබැයි බොහොම මේ කියන්නේ මේ අර තමන්ගේ හිතේ තියෙන සමාහිත බව කඩාගන්නේ නැතුව. ඒකයි දැන් මේක පොඩ්ඩක් තින් අපි මේ ට්‍රේන් වෙන්න ඕනේ. මේක අපි පුරුදු වෙන්න ඕනේ. එකපාරට මේක කරන්න බෑ. මොකද දැන් අපේ හිත සංසිඳලා තේනවා. හැබැයි ඒක අරමුණක. දැන් ඒක ඒක දැන් කොහොමද මේ විවිධ අරමුණු වල යොදවන්නේ? ඒකදින් අපි පුරුදු කරනවා. ඒක පුරුදු ඒක පුරුදු කරලා තමයි මේ ඊළඟට විපස්සනාවෙන් එහාට යන්න තියෙන්නේ. ඉතින් අර දැන් මීට කලින් අහපු ප්‍රශ්නේදීත් දැන් ඔහේ හිස්තැනේ ඉන්නවා කියලා කිව්වා. හිස්තැනේ දිගටම ඉඳීම ඒ කියන්නේ මුල අවස්ථාවේදී ඉඳන් හිස් තැනේම ඉන්න පුරුදු වෙන එක ඒ තරම්ම සුබ නැහැ. ඒ වෙනුවට අපි පුළුවන් තරම් මේ අපිට දැනෙන දේවල් වල හොඳට මුලැමැදාග දකින්න. ඒ දැනෙන දේවල් හිත හොඳට යොමු කරන්න. එතෙන්ට මේ දැනෙන තැනටම නාභිගත කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. මේවා හරහා ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙනවා. අපි එකපාරට ඔන්න හිස් තැන අහුණා කියලා හිස් තැනේමයි කම්මැලි වෙලා ඉන්න ගත්තොත් අර විස්තර බලන එක අමතක කළා අපි ලොකු ප්‍රදේශයක් අපිට අහිමි වෙලා යනවා. ඒ නිසා එකපාරට මේ හිස්තන අහුණ පමණින් ඒක බලන් ඉන්න යන්න එපා. එනුවට මේ හිස්තනක් කියන එක එන්න කලින් කොහොමද මේ එක එක තැන්වල සංවේදනාවන් හටගන්නේ? ඒවා කොහොමද නිරුද්ධ වෙලා යන්නේ? ඒවා වෙනස් වෙන්නේ කොහොමද? ඉතින් මේ හැම එකක් ගැනම හොඳට බලමින් ඉන්නවා. අධ්‍යයනය කරමින් ඉන්නවා. මේවා ගැන හොඳට පරීක්ෂාකාරීව බලනවා. ඉතින් මේ දේ වීමහරහා තමයි යන්න නිවරදිව කෙනෙක් හිස්තැනට යන්න තියෙන්නේ. ඉතින් මේ කරුණ තේරුම් අරගෙන මේ ඉතින් මම හිතනවා කලින් ප්‍රශ්නෙටත් ඌණපූර්ණයක් වුණා. ඉතින් මේ ප්‍රශ්නෙටත් කියන්න තියෙන්නේ මේ විදිහට මේ ක්‍රමානුකූලව යන ගමනක් තමයි තියෙන්නේ. ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් කාරුණිකව විමසන ප්‍රශ්නය අපහට අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. සක්මන් භාවනාව කරනා විට මුලදී සිටගෙන සිටිමි යනුවෙන්ද ඉන්පසුව වම දකුණ ආදී වශයෙන් ගමන් කිරීමද ආරම්භමි. ටික වේලාවකින් පසු මෙලෙස දෙපතුල් වෙත අවධානය යොමා පියවර කීපයක් යන විටදී අවට ශබ්දයක් වෙනත් සිතුවිල්ලකට අවධානය යොමු වේ. එවිට සිතවිල්ලක් සිතවිල්ලක් හෝ ශබ්දයක් ශබ්දයක් කියා මෙනෙහි කරමි. එවිට නොදැනීම පියවර කීපයක් ගොස් ඇති බව හැඟෙන්නේ එය මෙනෙහි කරන අතර වාරයේය. එවිට නැවත දෙපතුල් වෙත අවධානය යොමු කරමි. මෙලෙස වෙන අරමුණකට හිත ගිය විට ඇවිදීම නතර කර එදෙස අවධානයෙන් බැලිය යුතුයද? නැත්නම් සක්මන් කරන ගමන්ම එම ශබ්දය හෝ වේදනාව දෙස බැලිය යුතුයද? මෙම ප්‍රශ්නයට පිළිතුරු සපයා කමඨහන් සුද්ධ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මම හිතන්නේ ඇවිදිමින්ම ඔය දේ උනාට ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ කය සක්මනේ යෙදෙනවා. දැන් හිත තමයි පිටකට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපි හිතින්ම මෙනෙහි කළා. නැවතත් අපේ කය කරන වැඩේට හිත ගන්නවා. දැන් කයට මේ කරගෙන යන සක්මන් කාර්යය කරගෙන යන්න දෙනවා. ඉතින් අපි ඒක බල බල හිටියාම ඔන්න හිත පිට ගියා. ඉතින් අපි මෙනෙහි කරා ඔන්න හිතුවිල්ල සිතුවිල්ලක් කියලා මෙනෙහි කරා. කය දැන් ඉන්න මට්ටමේ නම් ඊළඟට යනවා. දැන් අපි හිතමු වම් කකුල තිබ්බහම වම් කකුල තිබිච්ච වෙලාවේ ඔන්න හිත පිට ගියා. ඉතින් ඒ වෙනකොට ඔන්න දකුණු කකුලක් තියලා ආයෙ වම් කකුලක් තියලා ඔන්න දකුණු කකුලොත් ගිහිලා තමයි ඔන්න දැන් ආයෙ ආවේ. ඉතින් ආයෙ එතන ඉඳන් යනවා. ඒකේ ගැටලුවක් නැහැ. අ එහෙම නැතුව අපි එතනම ටක් ගාලා හොම නවත් නවතිලා හොම කරන්න ගියොත් මේ අර අර යන රිද්මය අඩාල වෙනවා. එතකොට ආයි මුලින් ඉඳන් යන්න වෙනවා. ඒ වගේ ටික ව්‍යාකූල භාවයක්, ව්‍යාකූල ගතියක් එනවා. ඒ නිසා හොඳට සක්මනට නිදැල්ලේ යන්න අරින්න. අර කිව්වා වගේ ඔන්න මුලින් පටන් ගනිද්දි ඔන්න හිටගෙන ඉන්න ඉරියව්වට පොඩ්ඩක් හිත දානවා. ඔන්නම් හිටගෙන ඉන්නවා කියලා මෙනෙහි කරනවා. ඊළඟට හොඳට වම දකුණ වම දකුණ කියලා මෙනෙහි කරගෙන යනවා. හිතට බරක් දෙන්න එපා. මේ භාවනාව මේ බරකින් ආයාසකින් කරන කරන්න ගියොත් ටිකක් හිතට බර වැඩි. එහෙම නෙවෙයි බොහොම සැහැල්ලුවෙන් මේක වෙන්න වෙන්න අරිනවා නම් බොහොම අර භාවනාවෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් සෝයක් ලබන්න පුළුවන්. ඉතින් ඔහොම ගාන්ට ඉතින් යනකොට ඔන්න හිත පිට ගියා. ඔන්න සිතුවිල්ලක් කියලා මෙනෙහි කරා. නැවත කය පවතින ඉරියව්වට ඔන්න ආයි හිත ගත්තා. අපි කලින් කෝ වගේ ඔන්න වම පාදේ නම් ස්පර්ශලා තින්නේ. අන්න එතෙන්ට දැන් ඔන්න වම කියලා ආයි පටන් ගත්තා. ආයි දකුණු වම දකුණු. මේ විදිහට යන විදිහට යන්න ඇරියාම මම හිතන්නේ අතරමඟ නවතින්නේ නැතුව එතකොට පහසුයි. පස්වෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. අවසරයි ගරුතර ස්වාමින් වහන්සේ. ආනාපානේ සතිය පවත්වාගෙන යන විට යම් ශබ්දයක් වරහන් ඇතුලේ රූපයක් ශබ්දයක් හෝ රූපයක් වෙන්නේ නැති අරමුණකින් එය කැඩුන විට එය අතීත පච්චුප්පන්න අනාගත ලෙස මෙනෙහි කර නැවත සතිය සකසා ගන්නා ආකාරය පැහැදිලි කරන්න. ඒ කියන්නේ ඔච්චර මෙහි කරන්න ඕනේ නැහැ. අර කලින් ප්‍රශ්නෙට කිව්වා වගේ ඔන්න රූපයක් දැක්කනම් අපි තුමු මලක් දැක්කා. ඉතින් ඕක මලක් මලක් කියලා කිව්වත් ඒත් කමක් නැහැ. ඉතින් ඒතකොට අපි ටිකක් මලට වටනකමක් දුන්නා වෙනවා. ඒක එහෙම නෙමෙයි. ඔන්න රූපයක් රූපයක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. අර ඒකට අපි දෙන අවධානය මේක මේ මලක්ක කියලා තේරුම් ගැනීම පවා වැඩක් නෑ දැන් මේ අවස්ථාවේදී. ඒ නිසා මලක් නෙමෙයි බුදුහාමුදුරු දැක්කත් වැඩක් නැහැ. දැන් ඔන්න මලක් මලක් මේ සමා වෙන්න මේ රූපයක් රූපයක් කියලා මෙනෙහි කරා. තමන් කරගෙන යන කාර්යයට හිතගත්තා. ඊළඟට ඕක මේ අතීතයි පච්චුප්පන්නයි ඕවා අවශ්‍ය නැහැ. මොකද එතින්දී අපි නැවතත් මේ අනවශ්‍ය සිතුවිලි වලට ආරාධනා කිරීමක් කරන්නේ. ඒ වෙනුවට මේ බොහොම සරලව බොහොම මේ අනිත් එක මේ අර කතා කරන භාෂාවෙන්ම බොහොම සරල Tamanට තේරෙන වැටහෙන භාෂාවෙන් මේ මෙනෙහි කිරීම කරන්න. මේක කිසි වරදක් නැහැ. ඒ වැටහෙන භාෂාවෙන් සරල භාෂාවෙන් මෙනෙහි කිරීම කරා අවශ්‍ය අරමුණේ ඊළඟට භාවනාව කරගෙන ගියා. ස්වාමීන් වහන්සේ දැන් ඒ ප්‍රශ්න පහෙන් අමතරව දැන් තවත් ප්‍රශ්න පහක් තියෙනවා අර මම හිතන විදිහට අර ධර්මදේශනාවට අදාළ මම ඒ ටික කියවන්න ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි අද දහවල් ලොකු ස්වාමින් වහන්සේගේ ධර්මදේශනා වාරයේදී දැනගත් අන්දමට ආනාපානය අභිබවා වෙනත් රූපයක් හෝ ශබ්ද රූපයක් ප්‍රමුඛත්වය ගන්නා විට මෙනෙහි කළ යුතු එකලස් ආකාරයක් ගැන දේශනා වුණා. එයින් සියුම් ගොරෝසු බව හැරුණු විට ඉතිරි නම ආකාරය එම ශබ්ද රූපයට යොදා බලන ආකාරය කරුණාවෙන් පහදා දෙන්න. ඒකේ තව ඉස්සරයක් තියෙනවා අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්වා බහිද්දවා බහිද්දා බහිද්දවා මනාප අමනාප සුකුම ඕලාරික අර 11 ආකාරයේ මම හිතන්නේ ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා ප්‍රශ්නේත් මේ පළවෙනි එක වෙන්නත් ඇති සමහරවිට. කොහොම හරි 11 ආකාරයක් කියලා ඉතින් බුදුරජාන් වහන්සේ පෙන්눔 කරනවා දැන් රූප සම්බන්ධයෙන් වේදනා සංඥා සංඛාර විඥාන ඔය සියල්ල සම්බන්ධයෙන් යං කිංචි රූපං අතීතනාගත පච්චුප්පන්නං අච්චත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන් දූරේ සම්තිකේවා මේ විදිහට 11 ආකාරයක් පෙන්නනවා අතීත අනාගත පච්චුප්පන්න අතීත කියලා කියන්නේ එතකොට යම්සි අවසන් වෙච්ච රූපයක් දැන් මම මේ කතා කරන්නේ අපි තුමු අපි shabdයකට අපි එහෙම නැත්තම් මේක පහසුයි මට හිතෙන විදිහට මේ ආනාපාන සතියෙම විස්තර කරනවා නම් අපි තුමු දැන් ආස්වාස ප්‍රස්වාස බලමින් හිටියා. එතකොට ඔන්න ආස්වාසය අපිට දැනුණා. හැබැයි අපිට මේ හරියටම දැනෙන මොහොතෙදිම අල්ලගන්න තාම බැරි වුණා. ඕන දැන් දැනුණට දැනුණට පස්සේ තමයි මෙනෙහි කිරීම උනේ. එතකොට එක්තරාන්දමකින් දැන් මේ අතීත රූපයක් තමයි මෙනෙහි වෙන්නේ. ඊළඟට අනාගත ඔන්න දැන් අපි මෙනෙහි කිරීම හරියට මේ මොහොතේ කරගන්න බැරි වුණා ඊට කලින් අපි මෙනෙහි කරා. එතකොට දැන් මේ අනාගත තාම පහළ නොවෙච්ච රූපයක් මෙනෙහි මෙනෙහි කිරීමක් වුණා. එතකොට දැන් ඒක අනාගත රූපයක්. පච්චුපන්න කියන්නේ වර්තමාන. දැන් ආන්ට ඔන්න වර්තමානයේම Tamanට දැනෙනවා හුස්ම රැල්ල ආස්වාසය හොඳට නාසිකාග්‍රයේ ස්පර්ශ වෙනවා. අන්නේ අවස්ථාවේදී අපි ආස්වාසකිට මෙනෙහි කරා. දන්න එතකොට පච්චුප්පන්න වර්තමාන අවස්ථාව. ඊළඟට අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාවා. අජ්ජත්ත කියන්නේ මේ ආධ්‍යාත්මික. බහිද්ධා කියන්නේ පිට, බාහිර. දැන් මෙතෙන්දී දැන් ඔය ආනාපානය සතිය කරගෙන යනකොට ඇතැම් වෙලාවට හොඳට දැනෙනවා මේ කය ඇතුලේ යම්කිසි සංවේදනාවක් දැනෙනවා වගේ. දැන් එතකොට අන්න අපිට නිකන් සරලව තේරුම් ගන්න පුළුවන් අන්න මේ අවස්ථාවේදී ඔන්න ආධ්‍යාත්මික රූපයක්. මේ සමානලාවට මේ ආස්වාසයම සමහරට නිකන් ඈතින් දැනෙනවා වගේ තේරෙනවා. එහෙම නැත්නම් පිටින් දැනෙනවා වගේ තේරෙනවා. දැන් ඒ පිටින් වගේ දැනෙනවා නම් එතකොට අපිට කියන්න පුළුවන් ඔන්න බහිද්දා කියලා. හැබැයි මේ අජ්ජත් බහිද්දා එක පොඩ්ඩක් ඒ කියන්නේ ඊට වඩා හුඟක් ගැඹුරකට විස්තර කරන්න පුළුවන්. අපි දැනට මේ සරලව තේරුම් ගමු. මොකද විවිධ පැති වලින් දැන් සතිපට්ඨාන භාවනා මේ සතිපට්ඨාන සූත්‍රය හැම අජ්ජත් බහිද්දා කියවම ඊට වඩා පොඩ්ඩක් වෙනස් විදිහට ගන්න පුළුවන්. මෙතන අපි නිකන් සරලව තේරුම් ගමු. දැන් ඉස්සෙල්ලා ආශාසය Tamanට හොඳට ඇතුළත කය ඇතුළත වගේ දැනුණා. ඇතම අවස්ථාවක ඔන්න දැන් පිටතින් වගේ දැනෙනවා. එතකොට පිටතින් වගේ දැනෙන අවස්ථාව බහිද්දා කියලා තේරුම් ගන්න පුළුවන්. අජත්තන් අජත්තාවා බහිද්දාවා ඕලාරිකංවා සුකුමංවා. ඕලාරික කියන්නේ බොහොම ගොරෝසුව දැනෙනවා. දැන් මේ ආශාසය හොඳට ගොරෝසුව මුලදී දැනෙනවා. අන්න ඒක ඕලාරික අවස්ථාව. ඕලාරිකං වා සුකුමං වා කියන බොහොම සියුම් වෙලා. දැන් අර හොඳට ආනාපානය සමනය වෙලා යනකොට බොහොම මේක සංසිඳෙනවා. බොහොම සියුම් වෙනවා. අන්න ඒක සියුම් අවස්ථාව. හීනං වා පනීතං වා. දැන් මේ සමහරලාවට ගන්න දෙයක් නැහැ. හරිම කිසිම මේ ප්‍රසන්න බවක් නැහැ මේකේ. හරි ඒකාකාරී. එහෙම නැත්නම් හිතේ කිසි සතුටක් නැහැ. දැන් අන්න ඒක හීන අවස්ථාව. මේ කිසි කිසිම ගැම්මක් නැහැ දැන් මේක බලනකොට. ඒක නිකන් දැන් ආනාපානයේ තියෙන නිකන් එපා වෙලා වගේ ගතියක්. අන්න ඒක හීන අවස්ථාව. පනීතං කියන්නේ දැන් බොහොම ප්‍රනීතයි. දැන් මේක දිහා බලන් ඉන්න හරිය කැමති නිකන් වෙන ලෝකේ සම්පූර්ණම දේවල් ඔක්කොම අමතක කරලා දැන් මේ ආනාපානයේම හිත ලස්සනට ඉන්නවා. අන්න ප්‍රනීත අවස්ථාව. ඉනංවා පනීතංවා. යන් দূරේ සම්තිකේවා. දැන් මේ යම් අවස්ථාවක දැන් නිකන් ඈතින් වගේ පේනවා. අනේ එකක් අර ටිකක් බහිද්දා කොටසට මේක කිට්ටු කරන්න පුළුවන්. දැන් මේ ඈතින් වගේ Tamanට වැටෙන අවස්ථාව. සන්තිකය කියන්නේ දැන් තමන්ට හොඳට ළඟට වෙilla. ළඟව ළඟින් දැනෙනවා වගේ තේරෙනවා. යන් দূරේ සන්තිකේවා. අ ඉතින් මේ විදිහට තමයි හරිනේ එතකොට. අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්දාවා ඕලායකං වා සුකුමං වා හීනං වා පනිතං වා යන් দূරේ සන්තිකේවා. ඉතින් මේ විදිහට අපිට 11 ආකාරයක් එනවා. ඉතින් මේ විදිහට අපිට මේ ආනාපානයම අපි මේ බලබල ඉන්න හුස්ම රැල්ලම ඇතැම් වෙලාවට විවිධ අන්දමින් වෙනස් වෙනවා. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් අපි කියනවා ආනාපාන 11 ආකාරයෙන්ම දැක ගැනීම කියලා. ඉතින් මෙතනින් අපි දැන් මේ මේක දැන් මේක අහගත්තා කියලා අපි හිතුවොත් දැන් මම මේ 11 ආකාරයෙන්ම දැක ගන්න ඕනේ නැත්තම් මදිය කියලා හිතුවොත් ඒක වැරදි. Tamanට යම්මක්ද වැටහෙන්නේ ඒක ඒ අවස්ථාවේ දැනගත්තා නම් හොඳටම ප්‍රමාණවත්. දැන් මේ අවස්ථාවේදී අපි හිතමු හොඳට ප්‍රණීතව වැටහෙනවා. ඉතින් මට තාම ගොරෝසුව වැටුනේ නැහැ කියලා මම ගොරෝසු කරන්න කිව්වොත් සම්පූර්ණයෙන් වැරදි. ඒ නිසා තේරුම් ගන්න මේවා මේ මේ මේ මොකක්ද ඒකට කියන්නේ සිද්ධාන්ත විතරයි. Tamanට දැනට වැටහෙන දේ හොඳින් දැනගන්න. එච්චරයි අවශ්‍ය වෙන්නේ. හොඳයි. ස්වාමීන් වහන්සේ මේකත් ඒ වගේම එකක් හැබැයි මම කියවන්න දිග ප්‍රශ්නයක් නිසා. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආස්වාශ ප්‍රාශ්වාසයේ දෙස 11 ආකාරයෙන් බැලීම සමහර කොටස් සරලවද ඇතම් කොටස් සියුම්වද බැලිය හැකියි. එසේම ආනාපානය කරමින් සිටියදී අපි ඊට බාධා වන්නේයි සිතන හෝ ඒ අවස්ථාවේදී ඇසෙන ශබ්දයක් කනට ගැටෙන ආකාරය අනුව 11 ආකාරයකට බලන ආකාරය පැහැදිලි කර දෙන මෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. තවද ඇතම් අවස්ථාවලදී උදාහරණ ලෙස දානශාලාවට යද්දී දක්නට ලැබෙන ඇතම් රූප අනිත්‍යයි, පටිච්ච සමුප්පන්නයි, ඕලාරිකයි, රික්තයි, තුච්චයි, වශයෙන් බලන ආකාරයේ විස්තර කර දෙනමින් নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි. කාහරි පොතක් කියවලා ඇවිල්ලා තියෙනවා කොහොමරි. මේ කවන්නේ දැන් හැබැයි ඔහම ඔය තරම්ම මට නම් හිතෙනවා දැන් රූපයක් දැකපු ගමනින් ඕක රිත්තයි තුච්චයි <laughs> කියන්න අවශ්‍ය නැහැ. රූපයක් කියලා මෙනෙහි කරගත්තා නම් ඇති මේ. කියන්නේ මේ සරලව ඕක අර තියාගත්තා නම් හිතට ඕන්ට වඩා අර අපි මේ අපේ කමක් නැති Tamanට හොඳට දැනෙනවා නම් මේක ඇති දෙයක් නැහැ කියලා ඔන්න රිත්තයි කියන්න පුළුවන්. ඒ කියන්නේ රිත්තයි කියන්නේ මේ හිස් කිනාගේ අදහසක්. තුච්චයි කියන්නේ බොහොම ඉතින් ගන්න දෙයක් නැහැ. මේකේ වටිනකමක් නැහැ කියන අදහස. ඉතින් Tamanට වැටහුණා නම් ඒක ඒකේ වරදක් නැහැ. ඉතින් ඔය විස්තර වෙනවා දහමේ මේ චත්තාලීසාකාර විපස්සනා භාවනාව කියලා මේ ඕකෙදී අනිත්‍යය දසාකාරයකින් ඊළඟට දුක්ඛය 25 ආකාරයකින් අනාත්මය 5 ආකාරයකින් විස්තර කරනවා. ඉතින් ඕක ඔය ඔක්කොම අර අනිත්‍ය දුක්ඛ අනාත්මවලම තව තව හොඳට විස්තර වීමක් තියෙන්නේ. ඉතින් මේ ඉතින් අපි අර ඕවා ගැන ඉතින් පොත් එහෙම බලලා ඉතින් මේකත් කරන්න ඕනේ නේද කියලා ඉතින් සමහරලාට වැටහෙනවා හිතනවා. නමුත් ඕක අපි දැන් හොඳට භාවනාවේ යෙදෙන අවස්ථාවේදී අපිට ওই වචන ඇත්තම වැඩගත් නැහැ. ඒ කියන්නේ අපි මුලදී තමයි වචන ටිකක් වචනවල එල්ලිලා මේ මේ දහම කරන්න ඕනේ නේද මේක වඩන්න ඕනේ නේද මේකේ තියෙන්නේ මෙන්න මේ වගේ ඇත්ත ස්වરૂපයක් නේද කියලා ඉතින් පොඩ්ඩක් අර හිතට කාවද්ද ගන්නවා. නමුත් මේ ඇත්ත වශයෙන්ම අත්දකින්නකොට අපි තුමු දැන් ආනාපාන සතිය බල බල හිටියා. එතෙන්දී එතෙන්දී අපේ ඒක හොඳට සංසිඳුණා. දැන් ඔන්න අපි මේ කයේ සංවේදනාවන් වලට හිත යෙදුවා. එතෙන්දී ඔන්න යම් තැනක යම් සංවේදනාවක් දැනෙනවා. යම් තැනක වේදනාවක් ඔන්න Tamanට දැනෙනවා. ඉතින් ඕක දැන් හොඳට වෙනස් වීම දැනෙනවා නම් එතන ඉතින් අනිත්‍ය ස්වභාවයක් තියෙන. ඉතින් ඕක අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න අත්‍යවශ්‍ය නැහැ. ඒ කියන්නේ අත්‍යවශ්‍ය නැහැ කියන්නේ අවශ්‍යම නැහැ. මොකද අපි අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කිරීමක් දැම්මොත් උදෙන්ට අපි මේ අර හොඳට බොහොම ශීඝ්‍රව හිත හොඳට එතනට යොමු කළා දැක ගන්න තියෙන අවස්ථාව අහිමි කරගන්නවා. මොකද අපි මේ හිත මේ ඒකට සම්පූර්ණයෙන්ම নিমগ্ন කරන්නේ නැතුව ඔන්න අපි මෙනෙහි කිරීම පටන් ගන්නවා අනිත්‍ය අනිත්‍යයි කියලා. එහෙම අවශ්‍ය නැහැ. දැන් අපිට ගානට හොඳට මේක වෙනස් වෙනවා පේනවනම් බලාගෙන ඉන්නයි තියෙන්නේ. ඉතින් මේ වෙනස් වීමනේ පේන්නේ. එතකොට Tamanට වැටහෙනවා ඔන්න අනිත්‍ය. ඒතර මේ වැටහීම තමයි අත්‍යවශ්‍ය. වැටහීමටයි ප්‍රමුඛත්වයේ මුල් තැන දෙන්න තියෙන්නේ. අපි මේ අනිත්‍ය අනිත්‍ය කියලා මේක බලෙන් අනිත්‍ය කරන්න අවශ්‍ය නැහැ. මේක අනිත්‍යතාවය තමයි මේ පෙන්වන්නේ. හැබැයි මේක අර ඔහේ නිකන් බලන් ඉන්නෙත් නැතුව මේක මේ වෙනස් වෙනව නේද? මේක දැන් මොන සුයුම්ම හටගත්ත ඕන එක මේක දිගට පැවතුනේ නැහැ. මේක වෙනස් වුණා නේද කියලා අර නිකන් කුතුහලයකින් බලනවා වගේ අනිත්‍ය මිශ්‍ර වෙච්ච බැල්මකින් බලන්න ඕන. නමුත් අනිත්‍යයි අනිත්‍යයි කියලා කීම يعني මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට දැන් මේ අපිටම රූපයක් දැක්කා රූපයක් දැක්කම ඉතින් තමන්ගේ හිත ඇලෙන්න යනවා නම් ඔන්න ඒ අවස්ථාවේදී ඉතින් දැන් දැන් මේ කතා කරන්නේ නිකන් සාමාන්‍ය හොඳටම හිත සමාහිත වෙච්ච අවස්ථාවක් නෙමෙයි අපි එදිනදා ජීවිතයේදී ඔන්න යම් රූපයක් දැක්කා රූපයක් දැක්කා ඔන්න අපි හිතමු එතෙන්ට ඇලුනා අපේ හිත ඇලුනා එතෙන්ට ගිහිල්ලා දැන් ඔන්න හිත ගලව ගන්න උපක්‍රමයක් වශයෙන් මේකේ ඇති දෙයක් නැහැ නිස්සාරයි තුච්චයි අනමනම් කියලා ඉතින් ඔක හිත ආයි ගන්න පුළුවන්. මේකේ වරදක් නැහැ. මොකද අපි අපි තේරුම් ගන්නවා එතන හිත රැඳිලා මුලා වෙලා හිටියොත් Tamanට අනුතුරුදායකයි. ඊට වඩා මේ හිත සතර සතිපට්ඨාන යොදවන එක තමයි අපේ ගෝචර භූමිය. බුදුරජාන් වහන්සේ පෙන්නන ගෝචර භූමිය. කියලා Taman තේරුම් අරගෙන දන්න ක්‍රමයක් පාවිච්චි කරලා හිත මෙතෙන්ට ගත්තර කමක් නැහැ. හැබැයි ඇතැම් වෙලාවට දියුණු යෝගාවචරයේකට අර හිත හිතේ හොඳට සතිය දියුණු වෙච්ච දිගට පවතින එහෙම නැත්නම් ප්‍රබල සතියක් තියෙන කෙනෙකුට හැබැයි මේ දැන් හිත නරක තැනකයි ඉන්නේ කියලා තමුන් තේරුම් අරගෙනත් ඒක තියා හොඳට අධ්‍යයනය කරන්න පුළුවන් නම් එතනට අපි චිත්තානුපස්සනා ධම්මානුපස්සනා මට්ටමකට යනවා. ඉතින් මෙතන අර තමන් ඉන්නේ කොතනද තමන්ගේ භාවනාව කොයි මට්ටමකට වැඩිලා තියෙනවද කියන එක අනුව තමයි මේකට ඉතින් උත්තරයක් දෙන්න වෙන්නේ. අටවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ ප්‍රශ්නය අද දහවල් ඇසූ ලොකු ස්වාමින් වහන්සේගේ ධර්මදේශනාවට අදාළව. ආනාපානයේ බැලිය යුතු 11 ආකාරයක් ගැන සඳහන් වුණේ. වෙනත් ධර්මදේශනාවක පංච උපාදානස්කන්ධයේ සකස් වීමේ 11 ආකාරයක් ගැනද අසා ඇත්තෙමි. අතීත වර්තමාන අනාගත කාල තමා තුල තමාගෙන් බාහිර ගොරෝසු සියුම් ළඟ දුර උස් වූ පහත් වූ ආදී වශයෙන් මේවා පිළිබඳ කෙටියෙන් හෝ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිරෝගී බව සහ ධර්මාවබෝධය පතමි. උස්සෝ පහත් වූ කියන එක නෙමෙයි එතන අදහස් වෙන්නේ. අර හීන ප්‍රනීත කියන්නේ ප්‍රනීත අවස්ථාව. අපිට බොහොම කියන්නේ මේක දැකීමේ එක්තරා අන්දමක දැන් විපස්සනාව තුලින් දකිනකොට මේක මේ දකින්නේ අනිත්‍යක් වුණත්, දකින්නේ හිස් බවක්, එහෙම නැත්නම් දකින්නේ අනාත්ම ස්වභාවයක් වුණත් ඒ තුල පවා සතුටක් ගන්න පුළුවන්. ඔය දැන් ධම්මපදේන අර ගාතාවක් එහෙම තියෙන්නේ මේ මේ අමානුෂී රති හෝති කියලා බුදුන් වහන්සේ කියනවා. දැන් මේ උදේවය දකින්න කෙනෙක් මේ ඇතිලා නැතිලා යන ස්වභාවය දකින්නේ. හැබැයි අමුත් මේක මේ සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්න බැරි අමානුෂික රතියක් කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. මේ එතන තියෙනවා නිකන් මේ සාමාන්‍ය කෙනෙක් දකින්න බැල්මකින් නෙමෙයි දැන් මේ භවනානුයෝගය දකින්නේ. දැන් මේ අස්පනා අපිට දැන් මේ වෙනස් වෙනවා. අස්පනා අපිට ඇතිලා නැතිලා යනවා. හැබැයි ඒක දකින්න දකින්න නිකන් අමුතු ප්‍රීතියක් ඇට ගන්නවා. ඉතින් අන්න ඒ අවස්ථාව හොඳට ප්‍රණීත වෙච්ච අවස්ථාවක්. ඒක තමයි ඔය හීනපනීත වගේ මේ වචන වලින් විස්තර වෙන්නේ. ඉතින් දැන් අර ආනාපානය විස්තර කරා වගේම දැන් අපි පංච උපාදානස්කන්ධ මට්ටමේදීත් ඔය ඔය ක්‍රමයටමයි ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. දැන් ඔය හුඟක් සූත්‍රවල එනවා යංකින්චි රූපං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්දාවා ඔය විදිහට ඉතින් බුදුන් වහන්සේ මේ රූපස්කන්ධය විස්තර කරනවා. ඊළඟට වේදනාස්කන්ධයටත් ওই විදිහටම විස්තර කරනවා. ඊළඟට සංඥාස්කන්ධයට, සංඛාරස්කන්ධයට, විඥානස්කන්ධයට ওই ස්කන්ධ පහටම ওই විදිහට මේ අතීත අනාගත වර්තමාන වශයෙන්, ආධ්‍යාත්මික බාහිර වශයෙන්, හීන ප්‍රනීත වශයෙන්, දුර ළඟ වශයෙන් ওই විදිහට විස්තර කළා. ඉතින් මේ හැම දෙයක් ගැනම මේක විස්තර කළා බුදුරජාණන් වහන්සේ අන්තිමට කියන්නේ කියන්නේ අජත්තං අපහිද්දා ඔලාරිකං සුකමං හීනං අපුනිතං යන්දුරේ සන්තිකේවා යං නිබ්බින්දති විරජ්‍යති විරාගා විමුච්ඡති. ওই වගේ වචන ප්‍රලකින් විස්තර කරන්නේ අන්තිමට මේක දැක ගැනීම හරහා මේක නැවත නැවත දැකීම හරහා මේකේ තියෙන මේ ඇල්ම දුර වෙනවා. එක්තරා අන්දමක නිර්වේදයක් මේකට තියෙන මේක අර තිබිච්ච එකක් එක්තරා අන්දමකින් ලෝලත්වයක් ඇල්මක් තණ්හාවක් තිබුණා නම් අන්න ඒක විරංජන වෙලා යනවා. ඒක නිකන් අර මේ වතුර ටිකක් ගහලා මේ දියසායමක් නිකන් බොඳ වෙලා යන්නේ. අන්න ඒ වගේ මේක අර Tamanට තිබිච්ච එක්තරාන්දමක සුඛයලවන ස්වභාවය. හිත රැවටෙන ස්වභාවය දැන් ටික ටික අඩු වෙලා යනවා. ඉතින් ඒක ඒ සඳහා තමයි අපි දැන් මේ භාවනාවක් යොදාගන්නේ. දැන් එතකොට ඒක අපිට පංච උපාදානස්කන්ධ මට්ටමින් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැන් ඇත්තටම අපි දැන් මේ භාවනාවේ යෙදෙනකොට දැන් අපි හිතමු අපිට ඔන්න ස්පර්ශයක් දැක්ුණා. ඉතින් මේ ස්පර්ශයක් දැනුණා ඒක දැනුණ අවස්ථාවේ අපි ඒක මෙනෙහි කරා නම් නැත්නම් ඒක අපි සතියෙන් දැනගත්තා නම් මෙතන මේ පංච උපාදානස්කන්ධයම තියෙනවා. දැන් ඕක අපේ අර සුතමේ ඥානේ සුතමේ ඥාණයෙන් ඕක විග්‍රහ කරගත්තාම අපිට තේරෙනවා දැන් අපිට ඕක හැබැයි ඒ අවස්ථාවේදී මේක මොකද්ද සංඥාව මොකද්ද මේකේ වේදනාව මොකද්ද මේකේ සංකාරය මොකද්ද කියලා හිතන්න ගියොත් ඔන්න වර්ධිනවා. ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. අපිට ඒ අවස්ථාවේ වැටහුනේ මොකද්ද? එතනින් වැටහුණා ඊළඟ එකට ගියා. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් අපි හිතමු ඔන්න යම් තැනක අපි හිතමු දුක් වේදනාවක් කට අරගෙන තියෙනවා. දැන් ඔන්න දුක් වේදනාවක් කට ගන්න අපි හිතමු මధుරෙක් කෑවා. හරි මොකක් හරි හැම දැන් අමනාප ස්පර්ශයක් ආවා. ඉතින් ඔන්න දුක් වේදනාවක් හටගත්තා. ඉතින් අන්නේ අවස්ථාවේදී අර දැන් යම්සේ පටවි ධාතුර්මය රූපයක් නිසා තමයි දැන් මේ යම් දුක් වේදනාවක් හටගත්තේ. අන්න ඒ රූප ස්වභාවය එතකොට රූප රූපස්කන්ධය වෙනවා. ඊළඟට මේ නිසා හටගත්ත දැන් මේ දුක් වේදනාව දැනෙන වේදනාව ඔන්න වේදනාස්කන්ධය වෙනවා. දැන් මෙතන මේ වේදනාවක් හටගනින්දී ඒ හරහා යම්කිසි මේ සංඥාවක් නැත්තම් නිමිත්තක් දැන් මේ හිතේ පහළ වෙනවා. ඕක දැන් සංඥාස්කන්ධය වෙනවා. දැන් ඕක අනුව දැන් ඔන්නේ යම්සි චේතනාවක් පහළ දැන් මේ මధుරාව නම් එලවන්න පහළ වෙනවා නැත්නම් ඌට ගහන්න පහළ මාක් හිතක් පහළ වෙනවා හරි අර මේකට අනුරූපව දැන් මේක මේ හරි කරදරයි කියලා හරි යම්සි අර මොකක් හරි චේතනාවක් පහළ වුණා නම් අන්න ඒක සංඛාරස්කන්ධය මේක අනුව අපිට හිතේ අතගත්ත අපි දෝ දේශසිතක් මෝහසිතක් මොන හරි එහෙම සිතක් හටගත්තා නම් ඔන්න අපිට ඒක විඥානස්කන්ධය කියලා සලකන්න පුළුවන් ඉතින් දැන් මේ අපි දැන් මෙතන යම් වේදනාවක් දැනෙච්ච අවස්ථාවේදී අපි මේක වේදනා මට්ටමින් ඕක තේරුම් ගත්තනම් මේක හොඳටම ප්‍රමාණවත්. මොකද Tamanට අර පහෙන් ඔන්න එකක් ප්‍රකට වුණා. ඒක අපි මෙනෙහි කළා. ඊළඟට අපිට ඒ අවස්ථාවේදී ඒ වෙනුවට ඔන්න සිතුවිලි පැත්තෙන් ඔන්න රාග මේ අපිට උදේශසිතක් පහළ වුණා. අන්න අපිට අපේ චිත්තානුපසනාවක යෙදලා හිටියේ ඔන්න දේශසිතක් පහළ වුණේ. ඔන්න අපි ඒක එතෙන්ට දාගත්තා. ඉතින් අපිට අර ඉන්න මට්ටම එතෙන් ඒ අවස්ථාවේදී ප්‍රකට වෙච්ච දේ අනුව අපිට මෙනෙහි කරන්න පුළුවන්. ඉතින් අර Taman තේරුම් ගන්න තියෙන්නේ මෙතන මේ අපි බොහොම සරලව මේ භවනාව ගෙන ගියාට මේකේ ලොකු ගැඹුරක් තියෙනවා. මේකේ බුදුරජාණන් වහන්සේ පෙන්නන ධර්මයේ එක්තරාන්දමක ඕජාවක් මෙතන තියෙනවා. අපි හැබැයි බොහොම සරලව මේක කරන්නේ. ඒ සරල බවත් අත්‍යවශ්‍යයි. අපි ඒකයි ඒ සරල බව කඩාකල්පල් කරගෙන අපි මේවා හිතන්න ගියොත් මෙතන කොහොමද මේවා තියෙන්නේ කින්දමන්ද කියලා හිතන්න ගියොත් එතනම භාවනාව විනාශයි. භාවනාව කරගෙන යන අවස්ථාවේදී හින්දා කිසි දෙයක් හිතන්න යන්න එපා. පුළුවන් තරම් හිත නිස්සද්දව තියාගෙන මේ දේ හොඳට අත්දක ගන්නයි තියෙන්නේ. පස්සේ භාවනාවෙන් මිදුණාට පස්සේ එහෙම නැත්නම් පරයන්කේ අවසන් වුණාට පස්සේ අන්න ඕන්නම් ගලපලා බලන්න පුළුවන් තමන් ඉගෙනගෙන තියෙන දේත් එක්ක. මදුරාගේ පටවි ධාතුව දාන්නේ නෑ. දැන් ස්වාමීන් වහන්සේ කිව්වා එතනම පටවි කියලා මේ එතන දැනෙනවා කියලා ඒ පටවි කිව්වේ මොකක්ද? එතන එතන දැන් ඒ දැන් මధుරයේ කද්දී දැන් ඔතන යම්සි රළු ගතියක් දැනෙනවානේ. නැත්තම් ගොරෝසු ගතියක්. නිකන් කොහොමද කියන්නේ? දැන් ඉන්දිකට්ටකින් අයින්කොට යම්සි නිකන් එතන ගොරෝසු සිනිඳු ගතියක් දැනෙනවා නම් අන්න ඒක තමයි පටවි ධාතුවේ ලක්ෂණය අපිට දැනලා තියෙන්නේ. හොඳයි හොඳයි. ආ නැතුව මේ කියන්නේ අර ඒක හැදිලා තිබිච්ච දේහි තියෙන පටවි ගතියක් නෙමෙයි මෙතන කතා කරන්නේ. හොඳට අර අපි දැන් එතන ඒ දැනි කියන්නේ දැන් පටවි ප්‍රධාන එහෙම නැත්නම් දැන් අපි ධාතු ලක්ෂණ වලින් කතා කරද්දී ඊට වඩා සියුම් මට්ටමකට යන්න වෙනවා. සියුම් මට්ටමක දැනෙන ගොරෝසු ගතියක්, රළු ගතියක් තමයි ඔතන පටවි ධාතුව වෙන්නේ. එහෙම එහෙම. ආ. මොකද? ඔව්. සීල සූත්‍රයේ ආර්ථිනවා. ඔව්. ඔව්. පොඩ්ඩක් ඉන්න. අපේ මයික් එකට කතා කරමු. ටික වැදගත් දෙයක් අහන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ධර්ම සාකච්ඡාවකදී සරියු ස්වාමීන් වහන්සේත් කොටි ස්වාමීන් වහන්සේත් ධර්ම සාකච්ඡාවකදී අර පංච උපාදානස්කන්ධය 11 ආකාරකින් දැකීම සෝවාන් සකෘදගාමි අනාගාමි අරහත් කියන මාර්ගයේ පහම සම්පූර්ණ කරන්න අවශ්‍ය වෙනවා කියලා සඳහන් වෙනවා. ඔව්. දැන් ඔබ වහන්සේ බැහැදිලි දැන් ගැටලුවක් තියෙනවා. අපි එකම අරමුණකදී දැන් වහන්සේක විදිහට අපි හිතන්න ගියොත් මේ පහම ඇවිල්ලා ගියොත් අපිට ඒක අර දකින්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ගැටලුවක් තියෙනවා. මේ පහම දැකගන්න කොච්චර කල් කොහොම ගත වේද කියලා අපි රූප ස්කන්ධය වෙනම දැකලා ඒක අවබෝධ කරගන්න වේදනා ස්කන්ධය එකම අරමුණකද නෙමෙයි වෙන වෙන අරමුණු දෙකල එහෙම දැකලා අවබෝධ කරගෙන ගියහම මේක ගෙවීම කොච්චර කාලයකද වෙන්නේ කියලා වෙන්නේ කියන ගැටලුව එනවා. ඒකම අපි උදාහරණ කරමු දැන් සක්මන් භාවනාවේදී එහෙම අපිට රූපයට හිත යනවා පේනවා. රූපේ වෙනස් වීම පේනවා. ඊට පස්සේ සිත ඒ රූපයano සිත වෙනස් වීමක් පේනවා. හැබැයි සිත තුල තියෙන චෛතසික ධර්ම වේදනා සංඥා ආදී වෙනස් වීම අපි හිතාගන්නේ නැහැ. සමහරට වේදනාවක් දැනෙනවා, සතුටක් දැනෙනවා. ඒක දුකක් දුකක් දැනෙනවා. ඒ ඒ වගේ අවස්ථා දැනෙනවා. ඒතර අපි මේ එකම භාවනා අරමුණකදී මේක බලන්න යන එක උපාසය කියන හැටි ඇත්තරම අපි පැනලා ගන්න යන වගේක් වෙනවා. එහෙම නැතුව අපි කොහොමද කොච්චර කාලයක් මේ වෙනුවෙන් ගත කරන්න වේද කියන අනේ ගැටලුවට තමයි පිළිතුරක් අවශ්‍ය වෙනවා. හැබැයි මේ ප්‍රධානම මේ පැත්තක් निराකරණය කරන්න වෙනවා. ඔය සීලවන්ත සූත්‍රයේදී සරියුත් ස්වාමීන් වහන්සේ කියන 11 ආකාරයයි දැන් මෙතන කතා කරපු අජ්ජත් බහිද්දා කියන 11 ආකාරය සම්පූර්ණයෙන් දෙකක්. ඔව්. මොකද සීලවන්ත සූත්‍රයේදී මේ සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ පංච උපාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ ඔන්න ඔය ආකාරයේ 11 ආකාරයක් කියන්නේ. ඒක අරකට එක පටලවා ගන්න එපා. ඊළඟට දැන් මේ ලිනගේ මහත්තයා අහන ප්‍රශ්නේදී ඔතන තියෙනවා දැන් මේ හැම එකක්ම يعني අපිට මේ සම්පූර්ණ වශයෙන් දැනගන්න කොච්චර කාලයක් යයිද ওই වගේ ප්‍රශ්නයන් තියෙන්නේ. හැබැයි දැන් දැන් සතිපට්ඨානය විස්තර කරන තැන්වල ඔය සතිපට්ඨාන සංයුක්තයේ එහෙම තියෙන සූත්‍රයක් පදේශ සූත්‍රය කියලා. ඒ සූත්‍රයේදී මට මතක විදිහට කවුද මේ අනුරුද්ධ මහරතන් වහන්සේ කියනවා දැන් මේ යම්බිස් කෙනෙක් මේ සතර සතිපට්ඨානයෙන් එකක් හොඳට දැනගත්තා නම් එයාට මේ සෝවාන් ඵලයටපත් වෙන්න ප්‍රමාණවත්. මේ එකයි දැනගන්න. දැන් එතකොට කායනුපසනාව පිටමු කායනුපසනාව දැනගත්ත කියලා. කායනුපසනාව මට්ටමේදී එතකොට අපි මේ දැනගෙන තියෙන්නේ මේ රූපවල ඇතිවීම නැතිවීම විතරයි. දැන් රූපවල ඇතිවීම නැතිවීම කියන පැත්තෙන් විස්තර කරොත් කියන්නේ මේ රූපස්කන්ධය ගැන දැනීමක් තමයි එතන ප්‍රධාන වශයෙන් එන්නේ. හැබැයි ඒක ප්‍රමාණවත් වෙලා තියෙනවා ඒ යෝගාවචරයට සම්පූර්ණයෙන් මේ සෝවාන් මාර්ග ඵලයටමපත් වෙන්නේ. හැබැයි ඒත් එක්කම තියෙනවා ඒ ඒ සූත්‍රෙම ඊළඟට එනවා මේ සාමන්ත සූත්‍රය කියලා. එතෙන්දී අනුරුද්ධ මහරහතන් වහන්සේම කියනවා. හැබැයි යම්සේ කෙනෙක් රහත් වෙන්න නම් ඔන්න මේ සතරම ගැන මේ පුරුදු කරලා තියෙන්න ඕන කියලා. එතකොට අපිට තේරෙනවා දැන් මේ ස්කන්ධයන් පහක් තිබුණට මේ ස්කන්ධ පංචකයෙන් අපිට හොඳට ප්‍රගුණ වෙච්ච එකක් හරහා අපි හොඳ සෑහෙන දුරක් ගියා නම් ඒක මේ සෝවාන් ඵලයටපත් වෙන්න පවා ප්‍රමාණවත්. හැබැයි ඉන් එහාට තව තව යන්න නම් ඔන්න අර චිත්තානුපස්සනා පැත්තට එහෙම බැහැ ගන්න අවශ්‍ය හින්දා ඔන්න ඊළඟ සතිපට්ඨාන මට්ටම් වලට චිත් වේදනා චිත්ත ධම්ම පැත්ත පැති වලට හිත ගෙනියන එක දිනු කරන එක වටිනවා. ඉතින් ඒ නිසා ඉතින් තේරුම් ගන්න තියෙන ඉතින් අපිට මේ මේක මේ අපි හිතුවොත් දැන් රූපස්කන්ධය අපිටම අපිට පුරවන්න තියෙන 1000ක්. වේදනාස්කන්ධේ 1000ක් පුරවන්න තියෙනවා. <laughs> ඔහොම හිතුවොත් මේ අපේ අර අපි අර හිතන රටාව එන්නේ. අපි අර දැන් ඔය ස්කෝලවල වල පුරුදු වෙලා තියෙන ඔය වගේ රේඛීය විදිහට අපි ඕක මේ මේ පුරුදු වෙලා තියෙන. එහෙම දෙයක් මේකේ නෑ. අපි මේ එක එක අවස්ථාවකදී හරි දැන් ඔය හරි ලස්සන්ට මේ මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. දැන් අපි මේ ඕන දෙයක් කිසි ගැටලුවක් කරගන්න ඕනේ නැහැ. මේක රූපෙද මේක වේදනාවද එහෙමවත් ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. අපි හොඳට අඛණ්ඩව මෙනෙහි කිරීම කරනවා. අපි එතන රූපයක් දැක්කම ඔන්න රූපයක් කියලා මෙනෙහි කරනවා. ඊළඟට වේදනාවක් ආවම ඔන්න වේදනාවක් කියලා මෙනෙහි කරනවා. ඊළඟට ඔන්න ආස්වාස ප්‍රස්වාස නැත්නම් පිම්බීම හැකිලිම ඒව කර කර ඉන්න නම් ඒක පිම්බීමක් හැකිලිමක් හරි ඒ විදිහට මෙනෙහි කරනවා. ඊළඟට ඒ මෙනෙහි කිරීම වචනයෙන් මෙනෙහි කිරීම අතහැරිලා හොඳට ඕකේ මේ ඇතීම් නැතිීම් දෙක බලාගෙන ඉන්නවා. ඉතින් යම් අවස්ථාවක හොඳට අපේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙලා බොජ්ජංග ධර්මයන් දියුණු වෙලා යම් අවස්ථාවක මේ දෙක හොඳට ගැළපිලා ආවනම් අන්න එතන මේ මාර්ග ප්‍රතිපදයක් වෙන්න පුළුවන් කියලා තමයි විස්තර කරන්නේ. ඒ නිසා අපි මෙතන මේ ඉන්ද්‍රිය ධර්මයන් හරියටම සමබර වෙලා සමපාත වෙලා ආපු අවස්ථාවේ ෂණ සම්පත්තිය. මේ කියන්නේ එතනයි මේ හරිම කියන්නේ වැදගත්ම තැන තියෙන්නේ හරියටම මේවා සම්පූර්ණ වීමක් මේක 1000ක් වෙන්න ඕනේ මේක 1000ක් වෙන්න ඕනේ මේකනුත් 1000ක් වෙන්න ඕනේ කියලා එහෙම නීතියක් නැහැ. <laughs> හොඳයි. ස්වාමීන් වහන්සේ ඊතුරු ප්‍රශ්න දෙකත් ඉස්සෙල්ලා කියපු ප්‍රශ්න වලටම එක වගේ ඒ නිසා ඒක මම හිතන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ඉතින් හොඳයි තව විනාඩි 5ක් විතර තියෙනවා. කාට හරි ඉතින් මොන හරි තව දැනගන්න ඕන නම් අපිට කතා කරන්න පුළුවන්. දැන් ස්වාමීන් වහන්සේ කියපු ඒ පකවි. ඔව්. බෑ බෑ ඒක තමයි මාත් කියන්නේ. <laughs> අල්ලගන්න යන්නත් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපිට ඔය විස්තර කරේ දැන් මේකේ ප්‍රශ්නේ අහපු හින්දා ඒකයි දැන් අපිට මේ දැනෙන මේ අපිට එක එක තැන්වල දැනෙන දැනීම් වල මේ පහම තියෙනවා. නමුත් ඒකෙන් පහෙන් එකක් ඒ අවස්ථාවේ ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට එක තමයි ඔන්න අපි අපේ සතියට හසු කරගන්නේ. අපිට වේදනාව නම් ප්‍රකට උනේ යන්නේ වේදනාවේ ඇතිවීම නැතිවීම ස්වභාවය අපි හොඳට සතියට හසුරු කරගත්තා. නමුත් අපිට මේ වේදනාව හරහා ඔන්න වේදනාවේ තරම් ගණනකට ගත්තේ නැහැ. නමුත් ඒ හරහා ඔන්න ද්වේෂයක් හටගත්තේ. ඒක හොඳට උත්සන්න බව තේරෙනවා. අන්න එතනද විඤ්ඤාණස්කන්ධයට හොඳට හිත ගියා. ඉතින් ඒ වගේ ප්‍රකට දේ තමයි අපිට මේ විපස්සනාවට ගන්න. නමුත් ඒ තුල පහම තියෙනවා. ඒ බව ඒ බව කියන්නේ දැන ගැනීම සඳහායි මේ කිව්වේ. හොඳයි. හොඳයි. අද නම් අමාරු කාර්යෝ ටිකක් ඇවිල්ලා ඉන්නේ ඔක්කොම. <laughs> <laughs> ආ ඔව්. හරි. ඒතරත් භාවනා කරද්දී ටිකක් හිත හොඳට ඒකාග්‍ර වුණයින් පස්සේ මට ආපු සිතිවිල්ලක් මට ඒ වෙලාවෙම තේරුණා අනේ මගේ තියෙන අවිද්‍යාවක ධර්ම කියලා. ඒ ආපු සිතිවිල්ල මට විග්‍රහ වුණා. එතකොට මේ මම ඒ සිතිවිල්ලත් එක්කලා මට නිකම් අර වචනේ පුරුද්දට වගේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා වගේ අර එහෙම එහෙම ඒ අර හේතුඵල ධර්මයේ මම නිකම් විග්‍රහ කරගෙන ගියා ඒ සිතවිල්ල ඔස්සේ. ඔව්. මම දන්නේ ඒක වැඩි එකක්ද අර ස්වාමීන් වහන්සේ කියන වගේ සිතවිල්ල විතරක් කියලා හිතන් හිතලා එතනින් අයින් වෙන්න ඕනේද කියලා. ඒකද ස්වාමීන් වහන්සේ ඔය මේ අපි සිතවිලි විග්‍රහ කරනවා කියන්නේ මට එහෙම අවශ්‍ය නෑ මම ඒ තරම් දුරට ගිය කෙනෙක් නෙමෙයි. නමුත් මට ඒක හරීම මේ හරි ඒ ඒ සිතවිල්ලට අදාළව. ඒ සිතවිල්ලට අදාළව ඒ ඒ ඒ හේතුඵල ධර්ම දැක්ක විදිය මට හරීම පැහැදිලි විදියකට ඒ සිතිවිල්ලට අදාළ විතරයි මම ලොකෝ දේවල් දන්නේ එහෙම ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ දැන් මෙතන අර මම අදහස් කළේ දැන් අපිට යමක් දැනුන අවස්ථාවේදී මේකේ අර විග්‍රහ කිරීමකට අපි කියන්නේ උවමනාවෙන් කරන්න ගියොත් අපි දැන් දැන් මේ දැන් අපි කලින් කතා කරපු උදාහරණයම ගත්තොත් දැන් ඔන්න මధుරෙක් කෑවහම වේදනාවක් දැනෙච්ච එක අපි දැන් අර විග්‍රහ කරන්න ගියොත් එහෙම මේකේ කොතනද සංඥාව තියෙන්නේ වේදනාව මොකද්ද තියෙන්නේ කින්දමන්ද කියලා දැන් මේ භවනා කරන අතරේ මේක ආවේ. අපි ඒක විග්‍රහ කරන්න ගියොත් දැන් අපි මේ හිතේ විතර්ක වලට ආරාධනා කිරීමක් වෙන්නේ. ඒකනේ මේ අවශ්‍ය මේක මේක මේක නිසා අපිට ප්‍රකට වෙච්ච අරමුණ ලක් වෙන්න මොකකටද? අපි වේදනාවක් නම් අපිට හොඳට ප්‍රකට උනේ. ඔන්න මේ වේදනාව ඔන්න හටගත්තා. හටගෙන ඔන්න දැන් පොඩි වෙනසක් වෙනස් වීමක් වුණා. ඔන්න ඒක දුර වෙලා ගියා. එහෙම නැත්නම් ඒකේ දකින්න පුළුවන් දැන් මේක මේ හටගත්තේ මෙන්න මේ අමනාප ස්පර්ශයක් නිසා මේ මధుරයේ කාපු නිසා. ඉතින් හේතුඵල පැත්තෙන් බලන්නත් පුළුවන්. ඉතින් අර මේ විදිහට අර Tamanට ප්‍රකට වෙච්ච එක එක්ක හේතු පැත්තෙන් බල දකින්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ඇති වෙන්නේ නැති වෙන ස්වභාවය දිහා බලන්න බලන්න පුළුවන්. දැන් හිතවිල්ලක් ආපු වෙලාවේ නිකන් අනායාසයෙන් දැන් මේක මේ මගේ අවිද්‍යාව නිසා පහළ වුණා නේද කියලා ආවයි කියලා ඒකේ වරදක් නැහැ. මොකද දැන් මේ සිතුවිල්ල නිකන් තමන් හිතලා ගත්ත එකක් නෙමෙයිනේ. ඒක නිසා අර තමන් යමක් ධර්මයේ ගැන අහලා තිබුණා. ඉතින් අහලා තිබීම හරහා Tamanට අත්දකින්න ලැබිච්ච එකත් එක්ක අරකට ගැළපිලා ගියා. ඒක ඉබේ වෙච්ච දෙයක්. ඒක වරදක් නැහැ. ඇත්තට මේ කාරණා ටික ඔක්කොම මට ඒ සිතිවිල්ලට අදාළව හොඳ පැහැදිලි වීමක් වගේ. මේකේ ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන විශේෂයෙන් අදහස් කරන්නේ මේ භාවනා කරන අවස්ථාවේ හිත අර අනවශ්‍ය විදිහට මේ දොඩමලු කරන්න දොඩමලු කරොත් වැරදි. ඒකයි. හොඳයි. හොඳයි. එහෙනම් අපි පැයක පමණ වෙලාවක් අද මේ ධර්ම සාකච්ඡාවේ යෙදලා තිනවා. ඉතින් අපි මේ අන්දමින් රැස් කරගත්තා වූ සියලු කුසල් දෙවියන් ඥාතීන් ඇතුළු සියලු දෙනා විශේෂෙහි බෙදා හදා ගනිමු. ඒ සඳහා අපි එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු.